සදැහැති සුපින්වත් ඔබ සැමට අපේ ආදි මුතුන් මිත්තන්ගේ හෙළ කලා ශිල්ප ඒ හැකියාවන් විදහා දක්වන අපේ රටටම ආවේනික වූ දෙස් විදෙස් සංචාරකයන් වගේම දෙස් විදෙස් බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වී තිබෙන මේ ශ්‍රී ලංකා ද්වීපයේ අපේ උරුමය පිළිබඳව කෙනෙන උතුම් වූ දේශනාව අද දවසේදී ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ සෙනසුරාදා දවසේදී පවත්වන්නේ.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 ඉතින් අපි දින පහක් තිස්සේ සතිපට්ඨාන දේශනාව පිළිබඳව සාකච්ඡා කරා සතිපට්ඨාන කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරා. ඉතින් අද උරුමයේ වැඩසටහන යටතේත් අපි යම් ප්‍රමාණයකට හෝ උත්සාහ කරන්නේ මේ උරුම වෙලා තියෙන ධර්මයේ පිළිබඳවම සාකච්ඡා කරන්න මොකද අපිට උරුමය කියනකොටමත් එකපාරට මතක් වෙන්නේ විශාල අහසේ හිමක් කොනක් නැතුව විහිදිලා තියෙන මහා ගොඩනැගිලි චෛත්‍යරාජයන් වහන්සේලා හිතන්නවත් බැරි යුගයක ලොකු දැන් අද කාලේ තියෙනා වගේ ලොකු උපකරණ තිබ්බ කාලයක් නෙවෙයි ඒ කාලේ. නමුත් කොයිතරම්නම් හිතන්නවත් බැරි තරම් විශාල දාගයක් වාදිය, වැව් වාදිය සකස් වෙලා තියෙනවා. ඉතින් අපි ඒවා අපේ උරුමයේ විදිහට ගොඩක් කලාවට සලකන්නේ. ඇත්තටම මම මෙහෙම අහන්නම් ඔක්කොටම ඉස්සෙල්ලා. ම්ම් ලොකු දක්ෂයෙක් ඉන්නවා සමාජයක. මේ දක්ෂයා පිළිබඳව තියෙන මතකය අපිට මොන හරි ආ ලොකු වීරකමක් කරනවා කියලා හිතන්නකො. ඒ පිළිබඳ මතකය අපිට ටිකක් හරි අයින් වෙනවා නම් අයින් වෙන්නේ ඊට වැඩි වීරකමක් කවුරු හරි කරොත්ද නැද්ද? එතකම්ම එයා ගැන තමයි අපි කවුරුත් කතා කරන්නේ. ඊට වැඩි වීරකමක් ඊට වැඩිය දැනෙන දෙයක් ඊට වැඩිය ප්‍රබල දෙයක් ආගේ හරි අතින් සිද්ධ වුණොත් අන්න ඊට පස්සේ අපි අරට වැඩිය මේ මේ තනත්තාගේ දක්ෂකම් ඉස්මතු වෙලා පේනවා. අපේ උරුමය කියලා කියනකොට අපිට අතීත ගොඩනැගිලි ආදියම මතක් වෙන්නේ ඇයි? ගොඩාක් අතීතයට ගිය ගොඩනැගිලි ආදිය තමයි මතක් වෙන්නේ. අපේ උරුමය කියලා ඇයි අපිට ඊට මෙහා දෙයක් මතක් වෙන්නේ නැත්තේ? ඊට මෙහා දේවල් නැති හින්දා ඒ කාලේ ඒ කාලේ කරපු දෙයක්වත් අපි අද අදටත් බලන්න අද රටේ ලෝකේ ඕන තරම් සංචාරක ව්‍යාපාරය වුණත් ගත්තහම සංචාරක මේ මෑතකදී වෙච්ච ලොකු දේවල් බලන්න නොයෙකුත් රටවල් වලට යනවා. ලෝකයේ ලොකුම ගොඩනැගිල්ල, ලෝකයේ ලොකුම ප්‍රාකාරය ඔය වගේ දේ නොයෙකුත් දේවල් මේ ලෝකේ හැදිලා තියෙනවා. ඉතින් ලංකාවට එන කෙනාට අපිට එක්කන් ගිහලා එන්න යන්න පෙන්වන්න කියලා මොනවද පෙන්වන්න තියෙන්නේ? පරණ මුතුන් මිත්තන් කරපු දේවල්. වර්තමානයේ අපි ලංකාවේ ආවේනිකත්වය ලංකාවේ උරුමය මෙහෙ එන්න පෙන්වන්න කියලා අලුතෙන් දෙයක් එහෙම තියනවාද? මොනවා හරි දෙයක් තියනවාද? නේද? එහෙනම් අපි සමස්තයක් වශයෙන් පිරිහෙනවද නැද්ද? නේද? අපි සමස්තයක් වශයෙන් පිරිහිලා. ඒ කියන්නේ වර්තමාන ලෝකයේ තියෙන අලුත් අලුත් දේවල් එක්ක එදා රජවරු ඒ කාලයට සාපේක්ෂව වෙනත් රටවල් වල නැති වෙනත් ජාතීන් අතර නැති තරම් සීභූතියක් උදා කරගත්තා. ඒ හින්දා ඒ කට්ටියට අනාගත පරපුරට දස සියවස් ගානාවක් තිස්සේ උරුමය කියලා පෙන්වන්න පුළුවන් දේවල් උරුම කරා රටට. නමුත් වර්තමානයේ අපිට අලුතෙන් දෙයක් මෑත වර්තමානයේවක්වත් ඒ කියන්නේ මෑත අතීතයේවක්වත් ආසන්න කාලයේවක්වත් මෙන්න අපිට ආවේනික දෙයක් මෙන්න මෙතන නිර්මාණය වෙලා තියෙනවා කියලා පෙන්වන්න දෙයක් නැත්තම් නැත්තම් ඒකේ තේරුම අපි අපේ උරුමයන් ෂය කරගන්නවා අලුත් දෙයක් මේකට එකතු කරන්නේ නැහැ කියන එකයි. අලුත් දෙයක් මේකට එකතු කරන්නේ නැහැ කියන එකයි. එහෙනම් අපි අපේ උරුමය නැති කරගනිමින් ඉන්න ඒකයි ලෝකේ වඳ වෙලා යන જાතීන් අතර ඉන්නවා කියලා කියන්නේ. නැති වෙලා යන જાතීන් අතර ප්‍රමුඛතා ලයිස්තුවේ ඉන්නවා. හ්ම්. ඉතින් දෙසරයක් තුන්සරයක් නෙවෙයි දහදහස් වාරයක් කල්පනා කරන්න ඕන දෙයක්. දැන් මම ඔහොම කියනකොට අතර එන්නම් කියලා 100ක් ඉපදුනා නේද? කල්පනාවක් ඇති වුණා නේද? මේක වෙනස් කරනවා නම් කවුද වෙනස් කරන්න ඕන? ඉතින් අපි නේන්නම්. නේද? අපි තමයි වෙනස් කරන්න ඕනේ. එහෙනම් ආය ආය මතක් කරන්නේ මේක වෙනස් කරන්න තනියම තීරණ ගන්න ඕනේ. තමන්ගේ ජීවිතය තුළ මේ වැරදි වෙන්න මේ තියෙන විකාර රූපී ජීවිත වලින් අයින් වෙලා අපි සිහියෙන් වීරියෙන් නැగిලා ඉන්න ඕනේ. හැම දෙයක්ම පාලනය කරගන්න ඕනේ. නාස්තියවම කරගන්න ඕනේ. ඒ දේවල් කරගන්න අපි යම්කිසි ප්‍රතිපදාවක් සකස් කරගන්න ඕනේ. ප්‍රතිපත්තියක් සකස් කරගන්න ඕනේ. ඒ ප්‍රතිපත්තිය සකස් වෙන්න ඕනේ සැබෑම වෙනසක් සිද්ධ වෙන විදිහට. ඒ සඳහා අපි අතීත වැරදි නිවැරදි කරගන්න ඕනේ. ඒ නැ අතීත වැරදි නිවැරදි කරගෙන සකස් වෙනවට කියනවා ප්‍රත්‍යක්ෂාව කියලා. එහෙනම් සැබෑම වෙනසක් ඇති කරගන්න ගියම මම මේ අද උත්සාහ කරන්නේ සතිපට්ඨානය ගැන මූලික කරගෙනම අපිට තියෙන මේ ප්‍රශ්නයක් බිම්මට්ටමෙන්ම සකස් කරගන්නේ කොහොමද කියලා. බිම්මට්ටමෙන්ම සකස් කරන්න ඕනේ කියන එක. එතකොට සැබෑම වෙනසක් ඇති කරගන්න අපිට නොයේකුත් වැඩ පිළිවෙල හදන්න පුළුවන්. අපි දැකලා තියෙනවා මැතිවරණ එහෙම කිට්ටු වෙනකොට බොහෝ දේශපාලන පක්ෂ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරනවා. දැකලා තියෙනව නේද? ඊයේ ප්‍රතිපත්ති බලපුවම ආය නෙවෙයි රට මහා ශාස්ත්‍රීය රටක් බවට පත් වෙන ප්‍රතිපත්ති හම්බ වෙනවා. ඇත්තටම ওই කට්ටිය ওই ප්‍රතිපත්ති ලියන්නේ ක්‍රියාත්මක කරන්න ඇති වෙන්නම බලාගෙනද? හොඳට හිතලා බලුවොත් එහෙම නැහැ. එහෙම්මම අපිට පල්ලෙහාට දාන්න බෑ. ඇයි? සම බොහෝ විට 75%ක්වත් ක්‍රියාත්මක කරලා කරන්න බලාගෙනයි මේවා ලියන්නේ. ඇයි? දන්නවා එහෙම ක්‍රියාත්මක නෙකරුවොත් ඊළඟ වතාවේදී මට හම්බෙන්නේ නෑ කියලා තණ්හාවින්ද හරි වැඩි කාලයක් බලයෙන්ද හරි යමක් ක්‍රියාත්මක කරන්න බලාගෙන තමයි මේ ප්‍රතිපත්ති ලියන්නේ. ඇයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? ඕකට උත්තරේ හොයන්න අපි බලන්න ඕන කාගේ දිහාද? මගේ දිහා. හරිද? ඉස්සෙල්ලා මගේ දිහා. මං කොහොමද? මගේ අසාර්ථක තැන්වලදී මගේ මම පහත්තට වැටිච්ච තැන්වලදී විශේෂයෙන් අපි ඊයේ කතා කරා වගේ මට රිදිච්ච තැන්වලදී මම මගේ ප්‍රතිපත්තිය වෙනස් කරනවා කියලා තීරණ අරන් නැද්ද? මගේ මෙන්න මේ ප්‍රතිපත්තිය හින්දා මට මගේ ජීවිතය යම්කිසි වැරදි පැත්තකට යනවා. මම මගේ ප්‍රතිපත්තිය වෙනස් කරනවා කියලා තීරණ අරන් නැද්ද? කරාද දන්නේ. කම්මැලියා. කම්මැලියෙක් කල්පනා කරනවා මට මම මේ මගේ කම්මැලිකම හින්දා මට හරියට හානි වුණා. තරහ යන කෙනෙක් කල්පනා කරනවා මගේ තරහ යන ගතිය හින්දා මට හරියට හානි වුණා. බොළඳ කෙනෙක් කල්පනා කරනවා මගේ මේ බොළඳකම හින්දා මට හරියට හානි වුණා. ඒවා මම වෙනස් කරගෙන ඊට පස්සේ කෙලින් ඉන්නවා. ඊට පස්සේ කම්මැලි නැතුව ඉන්නවා. ඒ වගේ තීරණ ගත්ත අවස්ථා නැද්ද? තියෙනවා. කරාද දන්නේ නැහැ ඊට පස්සේ. කරන්න ඕනා තිබ්බට කෙරෙන්නේ නැහැ. කෙරෙන්නේ නැති ගතිය තියෙනවා. එතකොට පුංචි තැනේ ඉඳන් මහතැන දක්වාම ඒක තියෙනවා. ඒක ලොකු ලොකු දේවල් වගේම පුංචි තැනකේ පුද්ගලයෙකුට නෙමෙයි මම පුංචි දේවල් වල ඉඳලා ලොකු දේවල් කරන දක්වාම ওই ප්‍රශ්නේ තියෙනවා. ඉතින් එහෙනම් නිවැරදිව වෙනස් විය යුත්තේ කොයි බටද කියලා හොයාගත්තට විතරක් මදි. ඒ හොයාගත්ත දේ ක්‍රියාත්මක කරන්න මනසකින් යම් වැඩපිළිවෙලා තියෙන්න ඕනේ. ඒ වැඩපිළිවෙල අපිට හඳුන්වා දීලා තියෙනවා මහා සතිපට්ඨාන දේශනාව තුලින්. එහෙනම් මහා සතිපට්ඨාන දේශනාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන අපිට ලැබිච්ච ලොකුම ලොකුම උරුමය. ඒක ලොකුම උරුමය කියවට කමක් නැහැ. ඒකේ තියෙන ක්‍රමවේද ඒකේ තියෙන හිතක් සකස් කරන ක්‍රමවේදය ලෞකික පැත්තකට වුණත් අපිට ඕන තරම් යොමු කරන්න පුළුවන් මහා සතිපට්ඨානය කියන එක අපි දාලා තියෙන්නේ කොතෙන්ටද? බැරි වෙලාවක්වත් දහම් පාසලක හෝ නිවසක හෝ අර ලස්සනට කියන සතිපට්ඨාන දේශනාව දාලා තිබ්බොත් ගෙදෙට්ට කවුරු හරි ආවොත් ඒ කියන්නේ මම කියන්නේ පාලි දේශනාව දාලා තිබ්බොත් ගෙදෙට්ට කවුරු හරි ආවොත් මොනවද කියන්නේ? විහාරස්ථානයක දාලා තියෙනව ඇහුනොත් මොනවද කියන්නේ? අපවත් වීමක් වෙලාවත් මරණයක් වෙලාද? ඒ කියන්නේ සතිපට්ඨානය තියෙන්න ඕනේ ඒතර කොයි වෙලාවටද? මැරිච්ච වෙලාවටද? අපේ දැන් ටිකක් අඩුයි. නමුත් යම්කිසි කාලයක් තිබුණා මේ මෑත කාලේනම සතිපට්ඨාන දේශනාව කියන්නේ පැහැදිලිවම මරණයකට පාවිච්චි කරන එකක් විදිහට සංකල්ප තිබ්බා. ඒ සතිපට්ඨාන දේශනාවේ තියෙන ක්‍රමවේදය අපිට උරුම වෙච්ච මේ මානසික සංවර්ධන මානසික විපර්යාසයක් සිද්ධ වෙන මනස නිවැරදි කරලා පුද්ගලයා නිවැරදි කරන අපූර්වත්වයකින් යුක්ත වැඩපිළිවෙල එහෙම වැඩපිළිවෙලක් එහෙම මානසික වැඩපිළිවෙල මානසික සංවර්ධන අධ්‍යාත්මික සංවර්ධන වැඩපිළිවෙලක් තියෙනවා. අපි මොනවා හරි දෙයක් පින්නත් සමාජගත කරනවා නම් මගේ දේශනාවේ මොනවා හරි සාර්ථකකමක් තියෙනවා නම් කොතන හරි මොකද මේ අතු බණ අහන හින්දානේ මම බණ කියන්නේ නේද එතකොට අපි දැකලා තියෙනවා සමහර වෙලාවට පැය ගාණක් එක දිගට බණ කියනකොට ඉදිරියේ ඉන්න අය මකට කියලාත් තියෙනවා ඒක ඇත්තක් හින්දා කිව්වට කමක් නැහැ ඉදිරියේ ඉන්න අය මේ පැය ගාණම බණ අහගෙන ඉන්නවා කියන කෙනත් කියනවා අහන කෙනත් අහනවා කවුරුවත් කම්මැලි වෙන්නේ නැහැ අන්තිමට දෙගොල්ලම දන්නේ නැහැ. අපි දෙගොල්ලම මං මං මගේ ධර්ම දේශනාවකදී මම ලැබිච්ච අත්දැකීම මම කියන්නේ. පැය 7ක් 8ක් විතර කියපු වෙලාවලත් එක දිගට කට්ටිය අහගෙන ඉන්නවා. අහ කියන කෙනාට දන්නේ නැහැ වෙලාව ගියා. අහන කෙනාට දන්නේ නැහැ වෙලාව ගියා. පස්සේ අපි දෙගොල්ලම එහෙම සාකච්ඡා කරලා තියෙනවා. මෙහෙම වුණානේ. හරි වැඩේ නේ. අපි දන්නේ නැහැ වෙලාව ගියා කියලා. ඇයි ඒ? ඇයි ඒ කියලා කියනවා නම් ඒකට හේතුව තමයි ප්‍රශ්නේ කතා කරන හින්දා. ප්‍රායෝගිකව අපි අපිව සකස් කරන්නේ කොහොමද කියලා කතා කරන හින්දා. ඇයි මම මේ කවදාකවත් නැතු මං ගැන කියවගත්තේ? මං ගැන නෙවෙයි මම මේ කිව්වේ දේශනාවේ තියෙන දෙයක් ගැනයි මේ කිව්වේ. හරිද? තමන්ගේ තුලින් දකින්න කියලා කිව්වේ තමන්ගේ වැඩපිළිවෙල දකින්න කියන එකයි. තමන්ගේ වැඩපිළිවෙල දැකගෙනාට ඒක හදාගන්න පුළුවන්. අපි ඔක්කොටම තියෙන්නේ එකම වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල තේරුම් ගන්න අපිට තනියම බෑ. අන්න ඒක තේරුම් අරගෙන මම කතා කරේ මගේ අත්දැකීම ගැන මම කතා කරනකොට මාව තේරුම් අරගෙන ඒක ওই පැත්තට ගැලපෙනවා. ඒක ගැලපෙන දේ කතා කරනකොට ওই පැත්තට විසඳුමක් හම්බ වෙනවා. ඒ විසඳුම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් අපිට උරුම වෙච්ච දෙයක් හින්දා ඒ විසඳුමත් එක්ක අපිට දැනෙන්නේ මොකද්ද? විශාල සැනසීමක්. සුවයක් ලබා ගන්න ක්‍රමයක්. ඒ විසඳුම තුළ හම්බෙනකොට අපේ හිත එහි ඇලෙන ගතිය තියෙනවා ඒකෙන්ද මොකද නැත් තියෙන ප්‍රශ්නේ විසඳෙන ස්වභාවයක් තියෙනවා ඒකෙන්ද මොකද වෙන්නේ අපිට පුළුවන්කම තියෙනවා ඒක තුළ ලොකු කාලයක් ඉන්න එහෙනම් අපි තව කෙනෙකුට මේ වැඩ පිළිවෙල අරගෙන යන්න අපි ඊයේ කතා කරා වගේම අපි කරන්න ඕන මොකද්ද අපේ පැත්තට මේ ධර්මතාවය යොදාගෙන සකස් කරන එකයි මේ වගේ දේවල් කියනකොට කියයි හාමුදුරුවෝ ප්‍රායෝගික පැත්තක් ගැන අවධානයක් යොමු කරන්නේ නැතුවයි මේ කතා කරන්නේ. මේ සමාජය નિවැරදි කිරීම තුළ නැත්තම් සමාජයට උරුම වෙච්ච ක්‍රමවේදයක් විදිහට සතිපට්ඨානය සමාජ નિවැරදි කිරීමට භාවිතා කරන්න බෑ. හරිද? භාවිතා කරන්න බෑ කියලා කෙනෙකුට හිතෙයි. ඕක කොහොම පුළුවන්ද අපේ ළමයින්ට කියලා සතිපට්ඨානය ගැන කියන්නේ කොහොමද අපි? ඒක සමාජගත කරන්න බෑ. ඒක අපිට උරුමයක් විදිහට රට නිවැරදි කරන්න පාවිච්චි කරන්න බෑ කියලා. රට නිවැරදි කරන්න අපිට ලැබිච්ච ලොකුම උරුමය සතිපට්ඨානය කියලා ඒ උනාට මම පුන පුනා කියනවා. ඇහෙන කට්ටිය කියනවා රට නිවැරදි කරන්න කොහෙද අර මේ එක පැත්තකින් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන අය, එක පැත්තකින් මහා ලැජ්ජා නැති විදිහට වැඩ කරන අය, එක පැත්තකින් කිපිච්ච අය, එක පැත්තකින් එක එක කෙලෙස් වලට මත් වෙලා තමන්ගේ ජීවිතේ අම්මා තාත්තවත් නොපෙනෙන අය එක පැත්තකින් නොයේකුත් ආකාරයේ ව්‍යසන වලටපත් වෙච්ච අසාධාරණ වලටපත් වෙච්ච අය අසාධාරණ හින්දා කෑ ගහනවා නේද? ඉතින් ඒ වගේ ඒ වගේ මේ සමාජයක කොහොමද අපේ සතිපට්ඨානයක් ගැන කතා කරන්නේ මේ හාමුදුරුවෝ ඔය හාමුදුරුවන්ට හොඳයි ඔය ටික කියන්න ඕන කවද ඒක තැනකටලා භාවනා කර කර ඉන්න සාන්ත වෙන්න පිරිසකට ගිහිල්ලා ඔය ටික කියලා හාමුදුරනේ ඉන්න මේ සතිපට්ඨානය සාමාන්‍ය සමාජෙට කියන්න දෙන්න එපා. තේරුමක් නැහැ කියලා අපිට අදහසක් එනවද නැද්ද? එනවා. අන්න එතන ඒ වැරද්ද නිවැරදි කරගන්න තමයි අපි අද උරුමය තුලින් සතිපට්ඨානය ගැන සාකච්ඡා කරන්නේ. මහා සතිපට්ඨාන දේශනාව ගැන නෙවෙයි. නමුත් ඒක තුල තියෙන මූලධර්මය අපි සමාජය තුල අපිට ලැබිච්ච උරුමයක් විදිහට පාවිච්චි කරන්නේ කොහොමද? උරුමය තේරුම් අරගෙන කටයුතු කරන්නේ කොහොමද කියලා කතා කරන්නයි මම මේ සූදානම් වෙන්නේ අද දවසේ දේශනාව තුලින්. මොකද එතකොට අපිට ඒක ප්‍රායෝගික භාවිතයක් ගැන යම්කිසි අදහසකට එන්න පුළුවන්කමත් තියෙනවා නරකම තැනින් පටන් හරිද? නරකම තැන ලංකාවේ ඉන්න නරකම පුද්ගලයෙකුට එක තැනකට එකතු කරලා හිර කරලා තියාගෙන ඉන්නවා. කොහෙද? හිරගෙදර. නේද? එතකොට මේ හිරගෙදර ඉන්න මිනිසුන් පිළිබඳව අපි පොඩ්ඩක් හොයලා බැලුවද ආරංචි කරලා බැලුවද ඒකත් ටිකෙන් සමහර අයට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ කට්ටියගෙන් සමහර අය මේ වෙනකොට පැවිදි වෙන මට්ටමටම සිත් සකස් වෙලා සිත් සකස් කරගෙන ඒ කට්ටිය පුහුණු කරන වෙනම වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල තුළ අපි සමහරලාට බණ කියන්න ඇතුළට යන වෙලාවල් තියෙනවා. ඒ ගියාම අපිට පේනවා. ඒකට පුදුම විදිහට සංවර වෙලා පුදුම විදිහට ධර්මය තුළට ඇවිල්ලා පුදුම විදිහට හැදිලා ඒ අංග ලක්ෂණ වලින් බණ කියනකොට බණ අහන අංග ලක්ෂණ වලින් කියන්න පුළුවන් මෙයා සංවර වෙලාද නැද්ද කියලා පශ්චත්තාපය පවා අයින් කරගන්න මට්ටමට වැරදි වෙච්ච අය ඒවා සකස් කරගෙන තියන අය ඉන්නවා උන්තරම්. නමුත් ඒ අතර වාරයේදී සමහර පිරිසක් ඉන්නවා තිබ්බටත් වැඩිය නරක තිබ්බටත් වැඩිය කැත විදිහට වැඩ කරන මට්ටමකට ගිහලා එතන ඇතුලේ ඉඳගෙන ඒ විදිහම තාම දරුණු වැඩ පිළිවෙලකට යන පිරිසක් ඉන්නවා. එතකොට අපි ගත්තොත් මත්පැන් පාවිච්චි කරන කෙනෙක් මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. දැන් ඒ වගේ කෙනෙකුට යන් අපි දැන් සිරගෙදර උදාහරණයක් එක්කම දැන් කොහොමද අරක වෙන්නේ කියන එකත් කතා කරගන්නත් එක්ක නරක කෙනෙක් හොඳ කෙනෙක් බවට පත් කරන්නේ. මත්පැන් පාවිච්චි කරන කෙනෙකුට මේ බලන්න අපි ඔය ටික කලින් කතා කරා මේ කණ්ඩායම් හතරක් පිළිබඳව නමුත් මම එකක් කියන්නම්. මේ ලෝකේ ඉන්නවා මත්පැන් බොන අය අතර මත්පැන් බීපුවාම Tamanට සිද්ධ වෙන හානිය දන්න අය. හරිද? හානිය දැනගෙන බොන අය ඉන්නවා. සමහර අය හානිය නොදැනගෙන බොන අය ඉන්නවා. සුරාපානය කරද්දී හානිය දැනගෙන මත්පැන් පාවිච්චි කරන අය ඉන්නවා. හානිය නොදැනගෙන දාත්තන් පාවිච්චි කරන අය ඉන්නවා. ඒතර හානිය නොදැනගෙන මත්පැන් පාවිච්චි කරන අය සහ ඒකට ඇබ්බැහි වෙලා තියෙන දිගින් දිගට ඒක පිළිබඳව වළක්වා ගැනීමේ සිත් නැති කෙනෙකුට කොහොමද අපි මේ ධර්මය තුළ තියෙන මූල ධර්මය පාවිච්චි කරන්නේ? හරි. එයාට අපි කළ යුතු දේ අපි සංවිධානාත්මකව මේක කරන්න ඕනේ. Tamanට බැයි නම් යාළුවෙකුට හරි කියලා මොන හරි ක්‍රමවේදයක් පාවිච්චි කරන්න ඕනේ. ඒතර සමාජයේ අපි යම්කිසි ආකාරයක වැඩපිළිවෙලක් අරන් ගිහිල්ලා තියන්න ඕනේ. මට මතකයි එක සැරයක් ඔය දුම්වැටි වල තියෙන දැන් නම් තියනවද කියලා මම දන්නේ නැහැ. මේ දුම්වැටි වල ඒ දුම්වැටි හඳවලා තියෙන පෙට්ටියේ මුඛපිලිකාවක් හදිච්ච කෙනෙක්ගේ ඒ මුඛපිලිකාව ඒ ෆොටෝ එකක් දාලා තිබ්බ කාලයක් තිබ්බා. අන්න ඒ වගේ උපක්‍රම පාවිච්චි කරනවා දැනගෙන අපි. හරි මේ මූලධර්මය දැනගෙන. මොකද්ද මූලධර්මය? නොදන්න දේ යම්කිසි මනසකට යන්න ඕනේ. ඒවා කරන්නේ දැන් අපි ධර්මයේ කතා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කතා කරනකොටත් බණ කියනකොට අපිට සිහිය උපදිනවනේ. නේද? කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සිහිය උපදිනවනේ. එහෙනම් ඔන්න ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. දෙක තුනක්ම පාවිච්චි කරනවා විශේෂයෙන්. මාධ්‍ය තුල අද මාධ්‍යවල මාධ්‍ය තුලින් ලංකාවේ මිනිසුන්ගේ මානසිකත්වය පිළිබඳව ලොකු වගකීමක් මාධ්‍ය ආයතන වල තියෙන්න ඕනේ. හරි මේ මාධ්‍ය ආයතනයේ හසුරවන යම්කිසි ජාතික වැඩපිළිවෙලා තියෙන්න ඕනේ මේ මේ දේවල් වලක්වන්න කියලා විතරනේ අපි දකින්න හැටියට මාධ්‍ය වලට වාරණයක් තියෙනවා. ඒ නොකල යුතු දෙයක් කියලා කියන යම් ප්‍රමාණයකට එයාලා ඒවා පිළිපදිනවා. කල යුතු දෙයක් කියලා නෑ. හරිද? නො ඒ කියන්නේ වැලකී යුතු දෙයක් වගේම වර්ධනය කළ යුතු දෙයක්ත් තියෙනවද නැද්ද? ඕනම තැනකදී ඕනම දෙයකදී වැලකී යුතු දෙයක් තියෙනවා. ඒ වගේම වර්ධනය කළ යුතු දෙයක් තියෙනවා. වැලකී යුතු දේ මොකද්ද කියලා කෙනෙක් දැනගන්නත් ඕනේ. වර්ධනය කළ යුතු දේ මොකද්ද කියලා දැනගන්නත් ඕනේ. එතකොට මාධ්‍යවේදීන්ව දැනුවත් කළ යුතු තියෙනවා නැත්නම් මාධ්‍ය දැනුවත් කරන්න ඕනේ. වැළකිය යුතු දේ මොකක්ද? නේද? කළ යුතු දේ මොකක්ද කියලා. පුද්ගලයෙක් වශයෙන් අපි ගත්තොත් ගත්තොත් ඒ පුද්ගලයා දැන් මත්පැන් බීමෙන් වැළකිය යුතුයි කියන එකත් ඒ ඒ කියන්නේ මත්පැන් බීමෙන් ලැබෙන ආදීනවත් මත්පැන් නොබීමෙන් ලැබෙන ආනිසංසත් කියන දෙක පිළිබඳව දැනුවත් කිරීම කරන්න ඕනේ. ඒ දැනුවත් කිරීම කරන්න මාධ්‍යයට පුළුවන් ලොකු මෙහෙයක් කරන්න. ඒ කියන්නේ රටේ ප්‍රතිපත්තියකට මේ මේ අපි මේ කතා කරන්න හදන්නේ සිහිය උපද්දවනවා කියන එකයි. අසිහියෙන් ඉන්න මනුස්සයාට සිහිය උපද්දවන්න ඒ ඒ මට්ටමේ වැඩ පිළිවෙලවල් අරන් යන්න පුළුවන්. මොකද අපිට උරුමයක් තියෙනවා මේ ක්‍රම. සතිපට්ඨාන දේශනාවෙන් අපි ගන්න දේ තමයි පළවෙනියෙන් කළ යුතු දේ සිහිය නැති කෙනාට සිහිය උපද්දවනවා කියන එක. එතකොට සමහර විට මේක ඉහළම තලයක් මම ගන්නවා. චිත්ත විසුද්ධිය දක්වාමපත් වෙලා ධිට්ඨි විසුද්ධිය දැන් සීල විසුද්ධියකටපත් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එයාට සිහියක් උපදවන්න පුළුවන් තව කෙනෙකුට ඔයා දැන් චිත්ත විසුද්ධිය දක්වාපත් වෙන්න කියලා. චිත්ත විසුද්ධිය දක්වාපත් වෙලා සුවසේ නිදහසේ මේ ලෝකේ ඉන්න කෙනෙකුට සිහියක් උපදවන්න පුළුවන් ඕක ඕක පිරිහෙනවා. ඕක වැඩක් නැහැ. ඕක කොහොම තිබ්බට ඔක්කොයි කාලේ හරි ඔයාලට නැති වෙලා ගියලා ඔයාගේ හිතේ තියෙන පිරිසුදුකම නැති වෙලා ආයෙ හිත අපිරිසුදු වෙන්න පුළුවන්. එහෙනම් ධිට්ඨි විසුද්ධිය දක්වා යන්න කියලා. ඒ කියන්නේ ඉහළ මට්ටමෙත් පුළුවන් ධර්මය තුල ඉන්න අයට ලොකු ගැඹුරෙන් ඉස්සරහට යන අයට නිවන් දක්වාම සිහිය ඉදීමක් තියෙනවා. මම මේ කියන්න හදන්නේ පල්ලෙහා ප්‍රාථමිකම තැනේ ඉඳලා. දැන් තිරිසංගත සත්‍යයකට සමානව වැඩ කටයුතු කරගෙන යන මට්ටමක් තියෙන පිරිසක් ඉන්නවා. හරි. එතන ඉඳලා ඊටාම උතුම් తත්වය දක්වාම තියෙන පරිපේලිය. මානසික සංවර්ධනය සිද්ධ වෙන පිය ගැටපෙළ ඒක ඒක තියෙන්නේ තියෙන්නේ හැම එකක්ම තියෙන්නේ කොතනද සතිපට්ඨානයේ සිහිය සිහිය පදවීම ඉතින් මේක මම මේ කියන කතාවක් නෙවෙයි මේක තියෙනවා අටුවා ග්‍රන්ථයකත් සාමාන්‍ය පෙළ සාමාන්‍ය ඵල සූත්‍ර අටුවාවේ ඊටාම් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ සති සම්පජානනය පිළිබඳව සිහිය පිහිටුවා ගැනීම පිළිබඳව හැම ඉරියව්වකදීම සිහිය පිහිටුවා ගැනීම පිළිබඳව තියෙන දේශනාවේ සඳහන් කරලා තියෙනවා මේ සාර්ථක සම්පජානනය කියලා එකක්. සත්‍රාය සම්පජානනය කියලා එකක්. ගෝචර සම්පජානනය කියලා එකක්. අසම්මෝහ සම්පජානනය සාර්ථක සම්පජානනය කියන්නේ ජීවිතයක් සාර්ථක කර ගැනීම සඳහා ඒ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා තිබිය යුතු සිහිය පවත්වා ගන්න එක. හැම ඉරියව්වකදීම ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන සිහිය පවත්වා ගන්න එක තමයි සාර්ථක සම්පජානනය කියලා කියන්නේ. කියන්නේ සතර පාය වැටෙන්නේ නැති වෙන්න. එතකොට අර දැන් කීපයක් අපි කතා කරා හිරේ ඉන්න කෙනා මත්පැන් පාවිච්චි කරන කෙනා හොරකම් කියන කියන්නේ මත් වෙලා වගේ හොරකම් කරන කෙනා ලංකාවේ හරීම දුලබයි නේද? මත් වෙලා වගේ ඉන්න හොරු නේද ඉන්නේ කවුද ජනප්‍රිය සහ වැදගත් හොරු. නේද නොවැදගත් හොරු ඉතර ඔය මොනවද ග්‍රීස් ගාගෙන මජන් ගාගෙන ගෝණි කරේ තියාගෙන නේද අපූර්වට මේ මොන හරි පොළු හරි තුවක් හරි හොරතුවක් හරි අරගෙන ඇවිල්ලා මිනිසුන්ගේ කටවල් බැඳලා නේද පුටු වල බැඳලා තියලා රෙදි පාන් කඩ ඔබලා කටට ඇස් වහලා නේද තර්ජනය කරලා හොරගම් කරේ. දැනුත් මිනිසුන්ගේ කටවල් වහලා නේද බන්දලා තියලා නේද වැදගත් විදිහටම නේද අහුවෙන්නේ නැති වෙන ග්‍රීස් ගාගෙන වගේ නේද ලිස්සලා යන්න පුළුවන් ක්‍රමවලට හොරේ හොරකම යෙදෙනවා ලස්සනට අපූර්වට. හොරු කොහොමත් හොරුම තමයි. ඉතින් මේ තියෙන මේ දේවල් සිද්ධ වෙද්දී වගේ භයානක අනතුරු සිද්ධ වෙන සංසාරගතව සිද්ධ වෙන දේවල් එයාලගේ අතින් සිද්ධ කරනකොට ඒවා නවත්වන වැඩපිළිවෙලක් උරුම වෙලා තියෙනවා අපිට. ඒ තමයි මේ මිනිසුන් දිහා මේ වැරදි කරන මිනිසුන් දිහා හරියට බලලා එයාලගේ సంతානවල මේ වාගේ ආදීනව මේවා සිද්ධ කිරීමෙන් එයාලට සිද්ධ වෙන හානිය පිළිබඳව සිතුවිලි ඇති කරවන්න ඕනේ සිහිය උපද්දවන්න ඕනේ ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල බිම්මට්ටමින් තියෙන්න ඕනේ හරිද ගම්මට්ටමෙට යන්න ඕනේ වැඩපිළිවෙල ගම්මට්ටමට හරියට වැඩපිළිවෙල යනවා අපි දැකලා තියෙනවා හරි ගමේ ශක්තිය කියලා වැඩපිළිවෙලක් යනවා ඕන්න හරි ගමේ තව ඒවට නම් දාලා දාලා දාලා දාලා දැන් ඒ නම් ඉවරයි ඔක්කොම නේද ගම්මට්ටමෙන් එක එක එක එක එක එක අය මොකද කරන්නේ එක එක විදිහට රාජ්‍ය අනුග්‍රහයෙන් නොයේකුත් වැඩ පිළිවෙලවල් ඉදිරිපත් කරගෙන ඒවා ගම් වලට අරගෙන යනවා. හැබැයි මනස සකස් කරන සිහිය උපද්දවන වැඩ පිළිවෙලවල් බොහොම අඩුයි. අපිට උරුම වෙලා තියෙන මේ ධර්මය අපි උරුමයක් විදිහට ගත්තනම් අපි ඒක කොනක ඉඳන් අනිත් කොන දක්වා උත්සාහ කරනවා සිත් සකස් කරන වැඩ පිළිවෙලකට යන්න. හරි. ඊළඟට අපි ඒ කියන්නේ එයාලට අපිට එක එක ක්‍රම විශේෂයෙන් මම කලින් කිව්වා වගේ මාධ්‍ය භාවිතා කරමින් පුවත්පත් භාවිතා කරමින් පුවරු දැන්වීම් භාවිතා කරමින් දේශනා භාවිතා කරමින් ඒ වයින් අතමිදිච්ච අයගේ අත්දැකීම් හොමාරු කර ගැනීම භාවිතා කරමින් මේ වගේ කරලා අර පුනරුත්ථාපනය පිළිබඳව ඒ ඇති වෙලා තියෙන මානසික වියවුල් සහගත தත්ත්වය තමයි හොරකම් කරනවා කියන්නේ මානසික වියවුල්තාවයක්. අනුන්ගේ දේ ගන්නවා කියලා කියන්නේ. එතකොට කාමයේ වර්ධව හැසිරෙනවා කියන්නේ මානසික වියවුලක්. හරිද? එහෙම ව්‍යාකූල තත්වයට පත්වෙච්ච මානසිකත්වය નિවැරදි කිරීමේ වැඩපිළිවෙලයි සතිපට්ඨානය කියන්නේ. එතකොට ඒකට එයාලට එක එක උපක්‍රම පාවිච්චි කරමින් ඒ ඒ ඒ ඒ තලවල ඒ ඒ තලවල ඉන්න අයට ලං වෙන්න පුළුවන් ක්‍රමවේද භාවිතා කරමින් නුවණ තියෙන මිනිස්සුන්ට පුළුවන්කම තියෙනවා ඒ ඒ තලවල අය සකස් කරන්න. ඒකට ආදර්ශ සම්පන්නව හැසිරීලා අර වගේ මාධ්‍ය හරහා නොයෙකුත් ආකාරයෙන් එයාලට අනේ ඇත්ත නේනම් මේකේ තේරුමක් නෑ නෙවෙන්නම් කියලා. ඒ ඒක හරි ප්‍රබල ක්‍රියාදාමයක්. මේ අතට මතක ඇති මම එක ධර්මදේශනාවකදී කිව්වා බෞද්ධයෝ අඬන්නේ නැහැ කියලා. හරිද? බෞද්ධයා මොකටද අඬන්නේ? බෞද්ධයාට අඬන්න ඕනේ නැහැ. බෞද්ධයාට ඇඬිලා නවත්තන්න තමන්ගේම හිත හදාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා. හරි. මේ මේ මේ චුට්ටෙන් සිහිය උපදවාගත් එක ගෞරවනීය මෑණි කෙනෙක් එදා තීරණය කරගෙන තිබුණා මම අය අඩන්නේ නැහැ කියලා. ඇඬන එක නවත්තන වැඩ පිළිවෙල ආරම්භ කරලා තිබෙත අය. දැන් පොඩි තැන් ඇති ඊටාම සංවේදී තැන් තියෙනවා මිනිසුන්ට. හරිද? සාමාන්‍ය සමාජ තලයේ ගොඩාක් වැඩි කරන අය තුල අපි දැකලා තියෙනවා සංවේදී මිනිස්සුයෙකුත් ඉන්නවා. හරි. ඒ ගොඩාක් වැරදි කරන අය තුල ඉන්න මේ සංවේදී තැනට ස්පර්ශ කරන්න පුළුවන් විදිහට ඒ තැනින් මතු කරලා ගන්න පුළුවන් විදිහට එයාගේ සිහිය උපද්දවන වැඩපිළිවෙලක් ධර්මය තුල තියෙනවා. ඒක ඒක සාකච්ඡා කරලා ඒක වර්ධනය කරන්න ඕනේ. එයාලට කරුණාවෙන් මෛත්‍රියෙන් මූලිකව ඒ වැඩපිළිවෙල ඉදිරිපත් කරොත් එයාලා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක නොකර ඉන්නේ නැහැ. තමන්ගේ ලෞකික ජීවිතය ගැන පවා යමක් කියලා ඒක කරන්න පුළුවන්. ඉතින් එහෙම தත්වයකට ඒ අපි දන්නවා පළවෙනියෙන් සිහිය උපද්දවන්නත් දෙවනුව පසුවිපරමක් සහිත වැඩපිළිවෙලක්. පසුවිපරමක් සහිත වැඩපිළිවෙලක් කියන්නේ මේකට නියම කොටාසයක් ඉන්න ඕනේ. නියමෝ පිරිසක් ඉන්න ඕනේ. කල්යාණ මිත්‍ර පිරිසක් ඒක රාශිය වෙලා මොකද කරන්න ඕනේ? ඒවා ඉතින් ඇත්තම කියනවා නම් මේ උරුම වෙලා තියෙන ක්‍රමවේදයන් යම් කිසි දවසක යම් කිසි තැනක යම් කිසි බලවන්ත රජයක් විසින් ක්‍රියාත්මක භාවයට ගත්තොත් හ්ම් චිත්තවි රාජ්‍යයේ ක්‍රියාත්මක භාවයට ගත්ත දේ මොකක්ද? සප්තපරිහානීය ධර්ම. එතරයි. කිසිම අච්චර බලවන්ත අජාසත් රජුරවන්ටවත් මේක හොල්ලන්න බැරි වුණා. චිත්තවි රාජ්‍යය ඉතින් ඒ වගේ මේ ක්‍රමවේද සතිපට්ඨානය තුළ තියෙන ක්‍රමවේදය දැන් අපි දන්නවා ඉස්සෙල්ලා අපි කතා කරා නැති සිහිය උපද්දවන. නැති සිහිය උපද්දවීමේදී මේ නිවන් දකින්න එක නෙවෙයි මම මේ කතා කරන්න කියලා ආයෙ මම කියනවා. මේ කතා කරන්නේ ප්‍රාථමික මට්ටමේ ඉන්න ලොකු වැරදි කරන එක්කෙනා ගැන. ලොකු වැරදි කරන මොනවා හරි ලොකු වැරදි කරන එක්කෙනෙකුට නැති සිහිය උපද්දවන්න මේ වැරද්ද මොකද්ද නැති සිහිය? මේ වැරද්ද වැරදි කියන සිහිය. මේ කරන වැඩේ බොහෝ වැරදි මේකේ බොහෝ ආදීනව තියෙනවා මේකට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් මේක නවත්තන්න පුළුවන් හරි මේක නවත්තන්න පුළුවන් ඉතින් ඒක නවත්තන්න පුළුවන් සීමාව දක්වා ඉක්මනින් කරන්න ඕනේ සමහර අය ඉන්නවා අද කාලේ ඒකුත් ආකාරයේ වැරදි දේවල් තියෙනවා සමහර දේවල් වලට මොළයට හානි වෙන තැන් තියෙනවා ඒ තමයි දරුණු මද්ද්‍රව්‍ය එතකොට මොළයට හානි වෙනවා. දැන් ඒ කියන්නේ අතක් කැපිලා ගියාට පස්සේ අත ලියලා නැහැනේ. අන්න ඒ වගේ මොළේ පැත්තක් කැපිලා ගියා වගේ කැපිලා යන විනාශ වෙලා යන මත්ද්‍රව්‍ය තියෙනවා. අන්න ඒ අය පුනරුත්ථාපනය කිරීම නම් ඉතාමත් අපහසුයි. එතෙන්ටපත් වෙන්න ඉස්සෙල්ලා අපේ තරුණ පිරිස ළමයි ඒක වළක්වා ගන්න වැඩ පිළිවෙල කලින් සකස් කරලා තියලා තියන්න ඕන පාසල් මට්ටමෙන්ම. ඒ සඳහා කුමන වැඩ පිළිවෙලක්ද රාජ්‍ය අනුග්‍රහයෙන් තියෙන්නේ? මේ මිනිස්සු පොරාල්ලන්න පටන් ගත්තාම රටට මොනවා ආවෙ නැද්ද රටේ ළමයින්ට මොනවා ආවෙ නැද්ද තරුණයින්ට මොනවා ආවෙ නැද්ද ඉන්න කට්ටියට මොනවා ආවෙ නැද්ද කියලා හරියට කවුරු වගේද අම්මා තාත්තා රණ්ඩු වලනවා ගෙදර ඉන්න ළමයි එළියට විසි වෙනකම්. මේ දෙන්නගේ රණ්ඩුවේ ඉඳලා ළමයි කොහෙද කියලා දෙන්නට හොයාගන්න කල්පනාවක් නැහැ. ඉතින් ළමයි කොහෙද කියලා හිතන්න මතක නැහැ දෙන්න චුට්ටක් සමගි වෙනකොට බැලුවා ළමයි කොහෙද කියලා බලනකොට ආයෙ ළමයි හොයන්නවත් නැත්තරමට විනාශ වෙලා. අන්න ඒ වගේ තමයි රටේ ජනතාවට වෙන්නේ. නේද කාලකයෝ මහා රණ්ඩු ඇති කරගෙන රණ්ඩුවල්ලා ගන්නකොට මොකද වෙන්නේ? ඒ කට්ටියගේ රණ්ඩු වලට මැදි වෙච්ච අපි CC එකට විසිකෙනවා. දැන් මෑත කාලීනව රටේ මානසික සංවර්ධනයක් පිළිබඳව රටේ භෞතික සංවර්ධනයක් පිළිබඳව කතා කරන්න හිතන්න කාටවත් වෙලාවක් නැහැ. වෙලාවක් නැත්තේ මොකද ඒ ඒවා ඔක්කොටම වැඩිය බලපොරය තියෙනවා. මං ඊයේත් මතක් කරා බල්ලපොර කනවා වාගේ පොර කනවා අන්තිමට පොල කන්නේ මස් කෑල්ලට නම් වෙන කවුරු හරි මස් කෑල්ල අරන් ගිහින්. ඉතින් ඒ ඒ වගේ තත්වයක් තුල අපිට අපි මේ උරුමය පාවිච්චි කරනවා කියලා හිතන්නේවත් නැහැ. ඒක හැම තැනකම තියෙන මේ රටේ මිනිස්සු අතින් සිද්ධ වෙන අපේ අහිංසක මිනිස්සු අහිංසක දරුවෝ අහිංසක තරුණය අතින් සිද්ධ වෙන වැරදි තියෙනවා. ඒ වැරදි ඇත්තටම ලයිස්තුගත කරන්න පුළුවන්. සියලු වැරදි මෙන්න සියලු වැරදි ටික ලයිස්තු බුදුහාරයන් වහන්සේ ඒක තමයි කරේ. සම්පූර්ණ ලයිස්තුව ලයිස්තුගත කරා. ඒකල ඒක සාරාංශයක් සකස් කරා. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඒකයි උරුමය කියන්නේ. මොනවාද? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාව මේ ටික ගත්තාම අර වැරදිවල සාරාංශය. අපිට හදන්න දෙයක් නැහැ. ඒකයි මම හැමදාම කියන්නේ අපිට ලැබිලා තියෙන උරුමය කියලා. ඊයේ පෙරේදා මට වෙනත් කාරණාවකට මහත්මයෙක්ව මුණ ගැහෙන්න ගොඩාක්ම සුදුසු තැනක් නෙවෙයි නමුත් සුදුසු තැනක් කිසිම ගැටලුවක් නැහැ. යම් කිසි කාරණාවකට මේක මම හෙළිදරව් කරන්න ඕන නම් වශයෙන්ම ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මට එක්තරා රන් බාණ්ඩ අලෙවි කරන තැනකට යන්න අවස්ථාවක් උදා වුණා යා යුතු ගමනක් යන්න උනා ආගමික කටයුත්තක් සඳහා ඒකවත් නෙවෙයි කොල්ලු පිටියේ තියෙන වෝග් ජුවලර්ස් එකට හරිද ඉතින් මෙහි ගිය වෙලාවේ මට මහා පුදුමයක් දහවන දෙයක් දකින්න ලැබුණා මේක එක පැත්තක ඒකට ඇතුල් වෙන තැන ප්‍රදර්ශනය කරලා තියෙනවා ප්‍රාණඝාතයේ ආදීනව ප්‍රාණඝාතය සිද්ධ කිරීමේ ආදීනව ලයිස්තුව සිංහල භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේක මම බලාපොරොත්තු වෙච්ච දෙයක් මම හැමදාම කියපු දෙයක්. අදත්තා දානේ ආදීනව ප්‍රදර්ශනය කරලා තියෙනවා. අදත්තා දානේ කරන අය මේවායි වෙන්නේ මේවායි වෙන්නේ මේවායි වෙන්නේ කියලා. හොරකම් කරන අය වෙන දේ. කාමයේ වරදව හැසිරීමේ ආදීනව ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ප්‍රදර්ශනය කරලා තියෙනවා මේ කොහොමද මේකට ඇතුල් වෙන දොරටුව. ඇතුල් වෙන දොරටුව හදලා තියෙනවා. ඒක මේ පොඩි පාරක් වගේ ඇතුල් වෙන්න. ඉතින් මේක මහා ආදර්ශ සම්පන්න වැඩක්. ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි. ප්‍රශ්නේ යන්නේ උත්තරේකුයි තියෙන්නේ. මේ අය මෙතෙන්ට එන විදේශිකයෝ පවා මේක මේවැ ෆොටෝ අරගෙන යනවා මේවා කොහෙන්ද කියලා හොයනවා මෙන්න අපිට තියෙන උරුමයක් ඒ හරි කොහෙද අපි මේවා ප්‍රදර්ශනය කරන්නේ? එතකොට මේ මේක තමයි ක්‍රමය. ඇයි අපි උදේ උදෑසන පන්සිල් සමාදන් කරනවා විතරන්නේ මේවා තියෙන ආදීනව ගැන දෛනිකව යම් මාධ්‍යයකින් මිනිසුන්ට නිවදව දැනුවත් කරන්න පුළුවන් බැරිකම තියනවාද? පුළුවන්කමක් තියෙනවා. කාටද එහෙම වුණාවක් තියෙන්නේ? එහෙම කිරීමෙන් සිහිය උපද්දවන්න පුළුවන්කම තියෙනවා. සමාජගතව නේද නොයේකුත් චක්‍රලේඛනයන් හදිස්සියෙම එක එක එක එක විදිහට නේද එක එක එක එක දේවල් හිතිච්ච හිතිච්ච වෙලාවට අපේ ඇමති මණ්ඩල වලට හිතිච්ච හිතිච්ච වෙලාවට එක එක දේවල් කිරීමේ බලය තියෙනවා නේද එතකොට කොයි කෙනාද මේ වගේ දේවල් ගැන අවබෝධයකින් කටයුතු කරන්ඩ වැඩ පිළිවෙලක් සකස් කරන්නේ මේක බෞද්ධ රට බෞද්ධ රට කියලා කතා කරනවා. ඒතර බෞද්ධ රටේ බෞද්ධ උරුමය කියලා කියන්නේ ධර්මය. නේද අපි හිතමු රුවන්වැලි සෑය උරුමය කියලා රුවන්වැලි සෑය වටේට ඉඳගෙන අපේ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා මෙතන වැඩ ඉන්නවා අය කියලා ඒකේ සන්තෝෂයට අපි හොඳට අඩියක් ගහමු කියලා කට්ටිය එකතු වෙලා අන්න එහෙම තත්යකටපත් වෙමින් යන්නේ නේද? පත් වෙමින් යන්නේ එහෙමයි. වෙසක් දවස් ආරම්භ බලන්න බුදු සමහර කට්ටියට මත් වෙලා. සමහර කට්ටිය හොඳ නැටිල්ලක් නටනවා. කෑ ගගා හූ කී කියලා දඟලනවා. මේ මොකද හේතුව බැලුවොත් ඒක කවුරු හරි මොකද මේ කට්ටිය මේ හූ කී කී දඟලන්නේ නටන්නේ මොකද මේ වෙසක් දවසේ මෙච්චර දඟලන්න හේතුව බුදු කෙනෙක් පහළ වුණානේ නේද සිහිය නැහැ එතකොට ඒ සිහිය උපද්දවන්න උපක්‍රම තියෙන්න ඕනේ ඒ සිහිය උපද්දවන්න අපිට තියෙන උරුමය පිළිබඳ නේද ඒ සිහිය ඒක ඉබේ එන්නේ නැහැ මම මේ කියන්න හදන්නේ අවවාදයේ විතරක් නෙවෙයි ඊට එහා ගිය සිහිය උපද්දවීමේ වැඩ පිළිවෙල අපි දන්නවා. ඒක අපිට උරුම වෙලා තියෙනවා. උපද්දවලා විතරක් මදි ඒ උපද්දවපු සිහිය බලගන්නන්න ඕන සිතක. ඒ වැඩ පිළිවෙල නම් කොහොමත්ම නැහැ. නැතිම තරම්. ඒක තියෙනවා පින්වත්නි ඇත්තටම භාවනා කරන අතර ඉහළ තලයකට ළඟා වෙන්න තමන්ගේ සිත පිරිසිදු කරගෙන යන පැවිදි වෙන්න ආසන්නව වගේ ඉන්න නමුත් පැවිදි නොවි ගිහි ජීවිතය ගත කරන ධර්මයේ තුල ගොඩක් පෝෂණය වෙච්ච අය තමන්ගේ සිහිය පවත්වාගෙන හොඳින් කටයුතු කරනවා. නමුත් බිම්මට්ටමේ ඉන්න මිනිසු තුලට එළඹ සිහිය බලවන්ත කිරීමේ වැඩපිළිවෙල උරුම වෙලා තියෙන අපි ඒක අහිංසක ඒක හම්බෙච්ච නැති අනිත් අයට අරගෙන යන වැඩපිළිවෙලක් සකස් කරන්නේ නෑ සකස් කරන්න දන්නෙත් නෑ. දන්නාට උවමනාවකුත් නෑ. ධර්මය තුල මොකද්ද තියෙන්නේ කියලා හොයලා බලන්නෙත් නෑ. එහෙනම් ධාර්මික නායකත්වයන් පිළිබඳව ධාර්මික ධර්මය දන්න අය ගම්වල හැමතැනකම යම්කිසි වැඩපිළිවෙලක ආරම්භයක් කිරීම සිද්ධ කරන්න වෙනවා රට නැවත අනිත් පැත්ත හරවන්න බිම් මට්ටමේ. ඒ සඳහා සතිපට්ඨානය කියන්නේ අපිට ලැබිච්ච ලොකුම ලොකුම උරුමය සතිපට්ඨානය කියන එක තියෙන්නේ පියවරෙන් පියවරට කියන එක මතක තියාගන්න ඕනේ. ධර්මයේ තුල ඉන්න අය සතිපට්ඨාන දේශනාව ගැන අහලා තියෙනවා. ඒකේ තියෙන ක්‍රමවේදය තේරුම් අරගෙන නැහැ. ඒ තේරුම් ගන්න උත්සාහයකුත් නැති බවකුත් පේනවා. අපේ කට්ටියත් සමහර වෙලාවට භාවනා කර කර කුහකකම් ඊර්ෂියාකම් රෞද්‍ර ගෝර ඡණ්ඩාකාරයට හැසිරෙන ස්වභාවයන් ආත්මාර්ථකාමීකම් ලොකුවට තියාගෙන කටයුතු කරන අය විශේෂයෙන් වැඩිහිටි පරපුර තරුණ තරුණ අයව ධර්මය තුළට ආකර්ෂණය කරගන්නේ නැති විදිහට හැසිරෙන අවස්ථා තියෙනවා හැසිරීමේ ඒකෙන් මොකද වෙන්නේ? මෙයා මෙච්චර භාවනා කරන කෙනෙක්, මෙයා මෙච්චර මේ වගේ මේ වගේ තැනකට ගිය කෙනෙක් කියලා අර ඉහළ මානසිකත්වයකට පත් වෙලා නැත්තම් තරුණ අයට සමහරවිට මේකේ ප්‍රායෝගිකත්වයක් නැහැ කියලා අයින් කරන ස්වභාවයකුත් තියෙනවා. එහෙනම් අපිට මේ ලැබිලා තියෙන මහාම උරුමය සතිපට්ඨානයයි කියන එකයි මම මේ නැවත නැවත නැවත නැවත නැවත නැවත කියන්නේ. යන්ත ලොකුම අකුසලයේ සිද්ධ වෙන කෙනාට ඒ අකුසලය අකුසලයක් කියලා දැනීම සිහියක්. ඒක ධනවනයේ වැඩ පිළිවෙල ඉතින් අපි හදන්න ඕනේ. ලොකුම අකුසල් සිද්ධ කරන කෙනාට. ඒකෙන් මිදලා සාමාන්‍ය අකුසල් කරන කෙනාටත් කුමන හෝ මට්ටමක අකුසලයක්. අකුසලක ලෝභ මාත්‍රයත් අකුසලයක්, අධිකතර ලෝභය අකුසලයක්. එතකොට ලෝභ මාත්‍රය ඇති වෙන කෙනාට ඒ මාත්‍රිය ලෝභයත් අකුසලයක් කියලා කියලා දැනෙනවා නම් ඒකට කියනවා සිහියක් කියලා ඒක උපද්දවලා දෙන්න පුළුවන්. අධික ලෝභීව හෝ අධික දේශයෙන් කටයුතු කරන කෙනෙකුට ඒක ලෝභයක් හෝ දේශයක් මේක මේක ඊටාත්ම හානිකර ක්‍රියාත්මක භාවයට පත් වෙලා තියෙන පාලනය කරගන්න බැරි මාව ඇබ්බැහි වෙලා තියෙන මගේ හිතේ තියෙන අකුසලයයි මේ ප්‍රබල වෙලා තියෙන්නේ කියන එක සිහිය උපද්දවන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අරගෙන යන්න පුළුවන්. එහෙනම් ඒ එතන ඉඳලම ඊට පස්සේ එතනින් අත මෙදෙන්න ඒක උපද්දවීමෙන් විතරක් බෑ. හරිද? අපි වැඩපිළිවෙල හදන්න ඕනේ මේ ලැබිලා තියෙන උරුමයෙන් අපිට අපිට මේ ක්‍රමවේදය සකස් කරන්න ඕනේ. ඒ ඇතිවෙච්ච කුසලසිත ඒ කියන්නේ අකුසලය දැනගෙන මේක අකුසලයයි කියලා දැනගෙන මේකෙන් මිදෙන්න ඕනේ කියලා ඇතිවෙච්ච පුංචි සිත ඊට වැඩිය ප්‍රබල වෙන විදිහට ඒක ප්‍රබලකරනද අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරන්න පුළුවන්. මේක නරක පැත්තට සකස් කරනවා ලේසියෙන්ම සමහර අය. මම ඔය කලින් මතක් කරලා තියෙනවා නේද? ඊටාම දරුණු තස්ත්‍රවාදී කණ්ඩායමක් සකස් කරපු තස්ත්‍රවාදී නායකයා මොකද කරේ මේ ලංකාවේ ඒ ප්‍රභාකරන් කියන දරුණු මානසිකත්වයකින් කටයුතු කරපු රෞද්‍ර දේවල් පුරුදු කරපු කෙනා මරාගෙන මරන කල්ලිය හදන්නේ කොහොමද? ඒ සිතුවිලි ප්‍රබල කිරීමෙන්. පුංචි කාලේ නම් එයාට හැම වෙලේම පේන්න තියෙන මොනවද? සිංහල ජාතිය පිළිබඳ වෛරී අදහස් ඇති වෙන දර්ශන, ඒ ඒ සටන් පාට, ඒ ඒ අනාවැ ඒ ඒ ඒ මොනවද මේ වැකි ඒ වගේ දේවල් වලින්ම ඒ සිතේ තියෙන ඒ තරහා වර්ධනය කරලා කරලා කරලා කරලා කරලා කරලා අන්තිමට ලේසියම කෙනෙක්ව මරාගෙන මැරෙන්න තරමටම පුළුවන් තත්යකට පත් කරනවා. හරිද? මරාගෙන මැරෙන්න පුළුවන් තත්යකටම පත් කරනවා. ඒ වගේ හුඟා ප්‍රබල කරනවා මේක. එහෙනම් ඒ ඒ සිත්වල කෙරෙන අකුසලයන්ගෙන් අයින් වෙන්න ඊට ප්‍රතිවිරුද්ධ අකුසලයේ කියන එක තේරෙන්නේ නැත්නම් වැරදි වැඩ කරන අයට ඒ වැරදි වැඩ වලින් අත මිදෙන්න අවශ්‍ය කරන ප්‍රතිවිරුද්ධ සිතුවිල්ල සකස් කරවලා ඒක ප්‍රබල කරවන ප්‍රායෝගික වැඩපිළිවෙලකට වැඩපිළිවෙලකට යන්න පුළුවන්කම තියෙනවා මිනිසුන්ට භාවනාව උගන්වන්න ඉස්සෙල්ලා. හරිද? භාවනාව කියන්නේ ගොඩක් ඇහැර ගියලා. ඊට කලින් භාවනාවට යොමු කරවන්න කලින් ඒකයි සීලේ ප්‍රධාන සීල සමාධි ප්‍රඥා කලින්ම අපි සමාධිය කියවට හරියන්නේ නැහැ සීල සමාධි ප්‍රඥා කියන තැන පළවෙනි වෙන්නේ සම්මා දිට්ඨිය කියලා දේශනා කරලා තියෙන්නේ ඇයි ඔන්න ඔය දැක්ම හැම කෙනෙක්ම තුළට යන්න ඕන දැක්මක් යන්න ඕනේ අපිට උරුම වෙලා තියෙන දැක්මක් මොකක්ද මේ දැක්ම හිත හදන්න පුළුවන් හරිද ඒකට ප්‍රතිවිරුද්ධ කුසලයේ උපද්දවන්න ඕනේ ඒ ඉපදිච්ච කුසලය ප්‍රබල කරවන්න ඕනේ. ප්‍රතිවිරුද්ධ කුසලය උපද්දවන්න ඕනේ. ඉපදිච්ච කුසලය නේද? ප්‍රබල කරවන්න ඕනේ. එතකොට තමන්ගේ හිතේ හිතේ ප්‍රතිවිරුද්ධ කුසලයේ උපද්දවලා ඒක ප්‍රබල කරන වැඩපිළිවෙලක් ධර්මය තුල තියෙනවා. ඒක ප්‍රබල වුණාට පස්සේ මොකද වෙන්නේ? ආයාසයෙන් ඔන්න ඊළඟ පියවර අමාරුවෙන් නවත්ත ගන්න වැරදි. ලේසියෙන් නවත්තන්න දේශයෙන් නැවතෙන තත්යකටපත් වෙන්න පුළුවන්. ඒක නවත්තගත්තට පස්සේ ඊළඟ වැරද්දට ප්‍රතිකාරය යොමු කරන්න පුළුවන්. හරියට පන්තියෙන් පන්තිය පන්තියෙන් පන්තියට අධ්‍යාපන මට්ටම උසස් වෙනවා වාගේ කුසල සිතත් පන්තියෙන් පන්තියට උසස් වෙනවා. ඉතින් කොතනකවත් මම දැක්කේ නැහැ මේ උරුමය පාවිච්චි කරනවා. ඒකයි අපි උරුමය ගැන කතා කරන්න ඕනේ. දහම් පාසල් පොත් පෙළ ගත්තහමත් හුඟක් වෙලාවට මේක චෝදනාවක් සමහර තියෙන්න පුළුවන් නමුත් ක්‍රියාත්මක වෙනවා දකින්න අඩු හින්දා මම මෙහෙම කියන්නේ. පාසල් පෙළ පොත්වල බුද්ධ ධර්මයේ පොත් ගත්තත් එහෙනම් කරුණු ටික ඔක්කොම තියෙනවා. බොහෝ කරුණු. අපි වුණත් මේ ධර්මයේ තොට ප්‍රවේශ වෙච්ච මුල් කාලේ මට මතකයි මම කරුණු එක එක රාශි කරන්න හොයාගන්න වෙනකොට වෙනකොට ඉස්සෙල්ලාම පරිශීලනය කරේ දහම් පාසල් පොත් ටික හොයාගෙන දහම් පාසල් පොත් පොත්වල තියෙන කරුණු ටික පරිසමං වලට කලින් ඒක කියලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ ඔක්කොම කරුණු ටික තියෙනවා. නමුත් මේක ඒ సంతානවල ප්‍රායෝගිකව වර්ධනය වෙන සිහිය උපදින ඉපදිච්ච සිහිය වර්ධනය කරන වර්ධනය වෙච්ච සිහිය පවත්වා ගන්න වැඩපිළිවෙල අන්න උරුමේ මං කිව්වා පියවර ටික නැති සිහිය උපද්දවන්න පුළුවන් මේ පුංචි ගොඩාක් වැඩි කරන කෙනෙකුට නැති සිහියක් උපද්දවන්න පුළුවන් ඒ කියන්නේ ප්‍රාථමික සිහිය ඒක වර්ධනය කරන්න පුළුවන් ඒක වර්ධනය කරලා ඒක පවත්වා ගන්න වැඩපිළිවෙල හදන්න පුළුවන් අන්න ඒක ඒ සඳහා එහෙම එකක් තියනවද කියලාවත් දන්නේ නැතුව ඒ උරුමය අපි පාවිච්චි කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙක බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවොත් මේ අපිට ලැබිලා තියෙන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අඩංගු මේක විවාදයකට ලක් වෙන කාරණාවක් කමක් නැහැ. බණීමට උනනම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අඩංගු ස්වර්ණමාලී චෛත්‍යරාජයන් වහන්සේද වටින්නේ සතිපට්ඨානයද වටින්නේ නේද? ඒ කියන්නේ මේ ක්‍රමවේදයද හිත හදන ක්‍රමවේදයද වටින්නේ කියලා බුදුරජාන් වහන්සේ කියවොත් මම දන්නවා ධර්මානුකූලව මට තේරෙනවා බුදුරජාන් වහන්සේ සඳහන් කරන්නේ නේද? ඒ දෙකම වටිනවා නමුත් හැබැයි ලොකු වටිනාකමක් තියෙන්නේ හිත සදන වැඩපිළිවෙලේ කියලා. එහෙනම් අපේ ලොකුම උරුමය නේද? දාගැබ් ආදියද ඒවා අපිට උරුමයක්, පැහැදිලි උරුමයක්. ඒ උරුමය අද්විතීයයි කිව්වට නේද? අපිට ලැබිලා තියෙන මහා උරුමය දායාදය. බුදුරජාණන් වහන්සේ ධම්ම දායාද සූත්‍රයේදී සඳහන් කරලා නැහැ කොතනකවත් ඔය පුද පූජා ආදිය ගැන. ධර්මය දායාද කරනවා කියන තැන එක තැනක සඳහන් කරනවා ලැජ්ජා බය ගැන, තව තැනක සඳහන් කරනවා විවේකය ගැන. ශාස්ත්‍රයන් වහන්සේ විවේකයේදී ශා วก යා විවේකීව නැත්තම් ධර්මයේ දායාද කරගෙන නැහැ. දායාද කියන්නේ උරුමය. එහෙනම් බුද්ධ වචනයෙන් උරුමය කියලා කියන්නේ අපිට මේ ලැබිලා තියෙන ක්‍රමවේද. මේවා ඊටාම ප්‍රාථමික පල්ලෙහාම මට්ටමේ තියෙන ලොකු වැරදි. සකස් කරන්න, භාවිතා කරන්න පුළුවන් අපි අපේ උරුමය පාවිච්චියට අරගෙන නැහැ. අපි උරුම කරගෙන නැහැ. පෙර පිනකට වාසනාවකට අපේ රටට උරුම වෙලා තියෙන මේ ධර්මය අපේ රටේ මිනිස්සු භාවිතා කරන තුරු හරි. කබියෝගෙන් අපි කියනවා අපිට කියන්න පුළුවන් අපිට ඒක තේරෙන හින්දා කියන්නේ. අපි එකතු වෙලා එකමුතු වෙලා බුදුරජාන් වහන්සේගේ ධර්මය භාවිතයට ගන්න බහුතරයක් සූදානම් වෙන තුරු මේ පරිහානිය නවත්තන්න කිසිම විදිහකින් පුළුවන්කමක් නැත්තේ නෑ. ඒක වෙන්නේ නෑ ඒකාන්ත වශයෙන්ම වෙන්නේ නෑ. හැබැයි යන්තම් හරි භාවිතයට ගත්ත දවසේ ඉඳලා ඒක රාශියක් දැන් නම් හරියන්නේ නැහැ. අපි ඔක්කොම හැදෙමු කියලා එක කතාවට හැදෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා අපේ රටේ දියුණුව කිසිම කෙනෙකුට නවත්තන්නත් බෑ. එහෙනම් උරුම වෙලා තියෙන දේ පාවිච්චි කරන්ඩ අපි ලොකු උත්සාහයක් ගමු. ඒ සඳහා අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරගන්න ඒක රාශී වෙන්න කියලා නැවත වාරයක් අපි මතක් කරමින් හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහා මේ ධර්ම ශ්‍රවණමය ආනිසංසය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.